දෙනාටම පෙරවන් සරණයි අද සුපුරුදු පරිදි 2016 වසරේ ජූලි මාසේ 31 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් හවස 2:00ට ඕස්ට්‍රේලියා වේලාවෙන් හවස 7ට ආරම්භ වන ධර්ම සාකච්ඡාවකටයි අබ අද අප එක්වන්නේ සාවනට සිත සහරහා යුරෝපා කල්යම් මිත්‍රනුත් ඒ වගේම ලෝකයේ විවිධ ප්‍රදේශවල විසින කල්යම් මිත්‍රෝ සමීකරණ ධර්ම සාකච්ඡාවට අදත් අපිට අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ සිට පූජ්‍යපාද දිකන සුගතවංශ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ශ්‍රවණට සිසිලසුණි මම ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර කර පිළිගන්නවා ස්වාමීන් වහන්සේ එන්නම් ඔබ වහන්සේට යොමු වෙනවා අද දවසේ සාකච්ඡාවට අදාළ ධර්ම කොටස් අපට කියා දෙන්න. ඊළඟ සම්මත ස්වාමීන් වහන්සේ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 කතංච බෙක්ඛවේ බෙක්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු ඉද බෙක්ඛවේ බෙක්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්தோති පජානාති යතහාච අනුප්පන්නස්ස කාමච්ඡන්தோ උපාදෝ හෝති සංච පජානාති යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හෝති සංච පජානාති යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පදානාති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ධම්මානුපස්සනා මාත්‍රිකාව යටතේදී නීවරණ විදර්ශනාව සම්බන්ධයෙන් දේශනා කොට වදාළ ඒ දේශනා මාත්‍රිකාව අතුරෙන් කාමච්ඡන්ද නීවරණ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දේශනා මාත්‍රිකාවයි අද දවසේදීත් මේ ධර්ම දේශනාව සඳහා අප විසින් මාත්‍රිකා කරගන්නට යෙදුනේ. පිළිවෙලින් සතිපට්ඨාන සූත්‍රය අසුරු කරගෙන දේශනා කරගෙන යන මේ දේශනා මාලාවේ කායානුපස්සනාවත් වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් අවසන් කරලා මේ ධම්මානුපස්සනාවට එකතු වෙන අපට නීවරණ විදර්ශනාව ස්කන්ධ විදර්ශනාව ආයතන විදර්ශනාව බොජ්ජංග විදර්ශනාව සහ ආර්ය සත්‍ය විදර්ශනාව වශයෙන් භාවනා කර්මස්ථාන සමුදායක් ඉතාම දීර්ඝ වශයෙන් තථාගත බුදු පියාණන් වහන්සේ මෙහිදී දේශනා කොට වදාරලා තිබෙනවා. විශේෂයෙන් මේ නීවරණ ධර්ම කියලා කියන්නේ වික්ෂු ජීවිතයක් නැති කරන, ඒ වගේම කුසාසිත විනාශ කරන, නිවන අහුරා තබන දෙයක් තමයි නීවරණ ධර්ම. එහෙමනම් යම්කිසි යෝගාවචරයේ තම තමන්ගේ సంతාන තුළ මේ වැරෙන නීවරණ ධර්ම හඳුනාගෙන ඒවා සියල්ලක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරමින් ප්‍රහාණය කර ගන්නවා නම් ඒ ප්‍රහාණය කර ගැනීමේ ප්‍රතිපදාව තමයි ධම්මානුපස්සනා මාත්‍රිකාවේ පළවෙනි මාත්‍රිකාව හැටියට මේ නීවරණ විදර්ශනාව දේශනා කොට වදාරන්නේ. අපි දැන් පළමු පළමුවෙම තේරුම් ගන්නට ඕනේ මේ නීවරණ කියන වචනේ අදහස. නීවරණ නීවරණ කියන්නේ ආවරණම් නීවරණම් යම් තැනක ආවරණයක් තියෙනවා නම් ඒ ආවරණයම තමයි නීවරණයක් වෙන්නේ. එහෙමනම් අපේ මේ කුසලයට ආවරණයක්, සමාධියට ආවරණයක්, සීලයට ආවරණයක්, ප්‍රඥාවට ආවරණයක් කරන යම් ධර්ම තියෙනවා නම් මේ ආවරණයක් අහුරාලීමක් කරනවා නම් මග ඇරීම නැත්නම් බාධා කිරීමක් පමුණවනවා නම් ඒ බාධා කරන සෑම දෙයක්ම නීවරණ හැටියට තමයි හඳුන්වන්නේ. දැන් බලන්න සමහරක් ඔය මජ්ක්‍ධිම නිකාය සූත්‍ර දේශනාවල අපට දකින්න ලැබිලා තිබෙනවා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත ආදී අකුසල ධර්මයන් සිද්ධ කරගන්නවා නම් ඒවත් නීවරණ හැටි හඳුන්වනවා. ඒතන් නීවරණං යදිදම් පානාති පාතෝ යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් යෙදෙනවා නම් ඒ ප්‍රාණඝාතයේ කිරීමම නීවරණ ධර්මයක් වෙනවා. මොකද හේතුව ප්‍රාණඝාතය කියලා කියන ශික්ෂාපද ඡේදනයක් නිසා ඒ ප්‍රාණඝාතය කිරීම සීලයට නීවරණයක් ආවරණයක් බාධාවා. ඒ වගේම අදින්නාදානං නීවරණං අදින්නාදානේ නීවරණයක් කිසුනා වාචා පරුසා වාචා නීවරණ එවන් නින්දාව මං කිරීමේ නින්දා රෝෂණාවේ නීවරණ ඒ වගේම කෝධය උපායාසය බහුල කොට වාසය කිරීම නීවරණ වශයෙන් හඳුන්වනවා එහෙමනම් මතක තියාගත යුතු කාරණාවක් තමයි තමන් ඒ පුරා ගන්න ප්‍රතිපත්තියට යම් බාධාවක් වහින් හරි තියෙනවා නම් ඒ බාධා සියල්ලක්ම නීවරණ ධර්ම හැටියට ඒ වගේම තවදුරටත් මේ නීවරණ කියන වචනයේදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුගෙන් දේශනා වෙච්ච අර්ථ තමයි ආවරණං නීවරණං චේතසෝ උපක්ඛලේසං පඤ්ඤාය දුබ්බලීකරණ මේ නීවරණ කියලා කියන්නේ නිවන අහුරා තබන්ට ආවරණ කරන නිසා ආවරණයක් ඒ වගේම සම්පූර්ණයෙන් මේකට වාරණයක් තිබෙන නිසා නීවරණ. ඒ වගේම සිතේ නානාවිද උපක්ලේශ ධර්මයන් මතු කරන නිසා නීවරණ. ඒ වගේම ප්‍රඥාවගේ දුබල කිරීමක් තිබෙනවා නම් ඒක තමයි නීවරණ කියලා කියන්නේ. ඒ වගේම තවදුරටත් විස්තර කර දෙනවා මේ නීවරණ කියන වචනයේදී අන්ධකරණං අචක්කුකරණං අඥානකරණං පඤ්ඤා නිරෝධිකං ආදි වශයෙන් දේශනා කරනවා. යම් කිසි කෙනෙකුගේ ප්‍රඥා ඇස අන්ධ කිරීමක් අන්ධ වීමක් වෙනවද ඒ වගේම චක්ෂු සම්පූර්ණ වැසීමක් කරනවද ඒ වගේම අඥාන බවට පත් කිරීමක් කරනවද ප්‍රඥාව සම්පූර්ණ නිරුද්ධ කරනවද සිත වික්ෂේප භාවයට පත් කරනවද ඒ වගේම ක්ලේශයන්ගේ සංසිඳීමක් නැති කරනවද මෙන්න මේවා තමයි පින්වතුන් නීවරණ කියලා කියන්නේ. එහෙමනම් නීවරණ ධර්මය යම් කිසි సంతානයක් තුළ වැඩෙනවා නම් ඒ නීවරණ ධර්ම නිසා තමන්ගේ ප්‍රඥා ඇස අන්ධ වෙලා තමන් අඥාන පුද්ගලයෙක් අන්ධ පුද්ගලයෙක් අසක් පුද්ගලයෙක් සහ ප්‍රඥාවෙන් බැහැර වෙච්ච පුද්ගලයෙක් වික්ෂිප්ත වෙච්ච පුද්ගලයෙක් හැටියටත් ඒ වගේම ක්ලේශයන්ගේ නිවීමක් නැති පුද්ගලයෙක් හැටියටත් දේශනාවේ සඳහන් වෙනවා. එහෙමනම් අපි තේරුම් ගන්නට ඕනේ මේ කියන නීවරණ ධර්මයන් තියෙන තාක්කල් අපි කිසිම කෙනෙකුට නිවනේ සැනසීමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේ නීවරණ ධර්මයන්ගේ ස්වභාවය දැකලා මේ නීවරණයන්ගේ බාධා කියලා හඳුනාගෙන මේ නීවරණය යටපත් කරගන්න තමයි මේ යෝගාවචරය උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙමනම් බලමු බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සෝත්‍ර දේශනා මාත්‍රිකාවේදී මේ මාත්‍රිකාව කෙසේ විග්‍රහ කරනවාද කියන බව. කුණතපරම් භික්ඛවේ භික්ඛු මහණෙනි නැවතත් මේ ශාස්ත්‍රයේ සසුන්ගත යෝගාවචරයා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ධර්මයන් අතර පිහිටි මේ පංච පංච නීවරණේසු පංච නීවරණයන් කෙරෙහි ධම්මානුපස්සනාව යෙදෙනවා කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කෙසේනම් මේ භික්ෂුව පංච නීවරණ ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සනාව යෙදෙන්නේද එහෙමනම් මෙතන කියවෙනවා පංච නීවරණ ධර්මයන් කෙරෙහි නුවණින් දැකීම නුවණින් විමසීම නුවණින් විපරම් කිරීම නුවණින් බැලීම ඒ තුලින් තමන්ගේ අන්ධභාවය අසක්කු භාවය දුබල ප්‍රඥාව සම්පූර්ණ ඉවත් කරලා ප්‍රඥා ලෝකයේ ධර්මා ලෝකයේ ලැබමින් සත්‍ය සත්‍ය වශයෙන් දැන ගැනීමට වැටහීමට අවබෝධ කර ගැනීමට හේතුවක් වෙනවා. එහෙමනම් මේකේ නීවරණ ධර්ම ගත්තාම නීවරණ ධර්ම පහක් කියවෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා. මේ නීවර ධර්ම පහක් වුණාට මෙතනදී කාමච්ඡන්දය කියලා කියන්නේ ලෝභ චෛතසිකේ. ව්‍යාපාදේ කියලා කියන්නේ ද්වේෂ චෛතසිකේ. ඒ වගේ තීන මිද්ද කියලා කියන්නේ තීන නිසා මිද්දේ නැමැති මේ යුගල චෛතසිකයක්. ඒ වගේම උද්දච්ච කියලා කියන්නේ චෛතසිකයක්. ඒ වගේ කුක්කුච්ච කියන්නේ චෛතසිකයක්. විචිකිච්ඡා චෛතසිකයක්. දැන් බලන්න එහෙමනම් මෙතනදී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියනකොට ධර්ම වශයෙන් ගත්තොත් ධර්ම හතක් කියවෙනවා. තව ඊටත් අමතරව සමහරක් තැන්වලදී අභිධර්ම පිටකයේදී සමහරක් තැන්වලදී අපි දැකලා තියෙන අවිජ්ජා නීවරණම් කියලා වචනයක්. එවන මේ කාමච්ඡන්ද ආදී පංච නීවරණ අමතරව අවිද්‍යාවත් නීවරණ ධර්මයක් හැටියට හඳුන්වා තිබෙනවා. එහෙමනම් පරමාර්ථ වශයෙන් අපි ගත්තාම නීවරණ ධර්ම අටක් පවතිනවා. නමුත් ඒ කෙටි ක්‍රමෙන් ගත්තාම නීවරණ ධර්ම පහයි පවතින්නේ. එහෙමනම් පළවෙනි නීවරණ ධර්මයේ තමයි කාමච්ඡන්ද නීවරණය. එවනම් මේ කාමච්ඡන්ද නීවරණය ගැන මේ ශාසනයේ සසුන්ගත යෝගාවචරය දකින පිළිවෙල සහ අනුගමනය කරන පිළිවෙල තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. දැන් එහෙමනම් බලන්න එද භික්ඛවේ භික්ඛු මේ ශාසනයේ සසුන්ගත භික්ෂුන් වහන්සේ සංසං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති මේ යෝගාවචරය තම ස්වකීය సంతානයේ හටගත මේ කාමච්ඡන්දය තමන් තුළ මේ ආධ්‍යාත්මික වශයෙන් කාමච්ඡන්දයක් තියෙනවා හටගෙන පවතිනවා කියන නුවණින් දකිනවා. ඒ වගේම අසංතං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. ඒ කියන්නේ තමන් තුළ ස්වකීය సంతානයේ තුළ කාමච්ඡන නීවර ධර්මයන් සමුදාචාර වශයෙන් දැන් පවතින්නේ නැහැ ක්‍රමක්‍රමී යටපත් වෙමින් පවතිනවා කියලා මේ යෝගාවචරය නුවණින් දකිනවා ඒ වගේම අනුපන්නස්සවා යථාච අනුපන්නස්ස කාමච්ඡන්දසුප්පාදෝ හෝති ඒ නූපන්නාව කාමච්ඡන්දයාගේ යම් ඉපදීමක් වේද සංචපජානාති ඒද නුවණින් දකිනවා යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හෝති යම් මේ උපන්නාව කාමච්ඡන්දයාගේ ප්‍රහාණයක් වේද එයත් නුවණින් දකිනවා යථාච පහීනස කාමච්ඡන්දස්ස ආහතින් අනුපාදෝ හෝති යම් මේ ප්‍රහීන භාවයට පත්වච්ච කාමච්ඡන්දයාගේ නැවත නූපදීමක් වේද අන් පංචපජානාති ඒද නුවණින් දකිනවා කියන එකයි මේ සූත්‍ර පාඨයේ අදහස දැන් එහෙමනම් මෙතන මාත්‍රිකාපද පහක් කියවෙනවා එක මාත්‍රිකාවක් තමයි මේ තමන් තුළ කාමච්ඡන්දයක් තියනවා කියන නුවණින් දැන ගැනීම. ඒ වගේම තමන් තුළ කාමච්ඡන්දයක් නැහැ කියලා තමන් තේරුම් ගැනීම. ඒ වගේම නූපන්නව කාමච්ඡන්දයන් උපාදය සිද්ධ වුණාකද නුවණින් දැකීම. ඒවා උපන්නව කාමච්ඡන්දයාගේ ප්‍රහාණයක් සිද්ධ වුණාකද නුවණින් දැකීම. ඒ වගේ ප්‍රහීන වූ කාමච්ඡන්දයාගේ නැවත උත්පත්තියක් නැහැ කියන එක නුවණින් දැකීම. එවන මෙන්න මේ කියන කරුණු පහ තමයි මෙතනදී යෝගාවචරය තේරුම් ගන්න ඕනේ. දැන් එහෙමනම් අපි බලමු එමේ කාමච්ඡන්ද කියන වචනේ. දැන් කාමච්ඡන්ද කියලා කියන්නේ කාමයට දක්වන ආසාව. ඒ වගේම කාමයට ඇති වෙන කැමැත්ත තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර දෙනවා කතමෝ තත්ත කතමෝ කාමච්ඡන්தோ කාමච්ඡන්දය කියන්නේ මොකද්ද? යෝ පංචසු කාම ගුණේසු චන්දරාගෝ යම් කිසි කෙනෙක් මේ පංච පංචකාම ගුණයන් කෙරෙහි කැමැත්තක් තිබෙනවද ඒ වගේම කැම ආදරය කිරීමක් බලාපොරොත්තුවක් ඒ වගේම කැම ඒ වගේම ඒ තුළ මුර්ජා වීම ප්‍රාර්ථනා කිරීම එහෙමත් නැත්නම් ඒ කාම ඡන්දයට දැඩිස කැමැත්තක් තිබෙනවා නම් ඒ කාම ඡන්දයේ කාම වස්තුන් දක්වන කැමැත්ත තමයි මෙතනදී කාම ඡන්දය කියලා කියන්නේ. ඒක කාම කියන වචනේ ගත්තාම වස්තු කාම, ක්ලේශ කාම කියන කොටස් දෙකක් තිබෙනවා. දැන් වස්තු කාම කියන්නේ තම තමන් කැමති වස්තුන්ට නැත්නම් වස්තුන්ට දක්වන ආශාව කැමැත්ත තමයි වස්තු කාම කියලා කියන්නේ. ඒ වගේම ක්ලේශ කාම කියලා කියනවා මේ වස්තු කාම නිසා ඇති වෙන ක්ලේශයන්ගේ ස්වභාවය තමයි ක්ලේශ කාමය. දැන් තවත් උදාහරණයක් අපි බලමු. Taman කැමති වෙනවා ප්‍රියමනාප රූපාරම්මණය. මේ රූප අනුගමනයේද රූප දකින රූප ආස්වාද කරයි. ඒ වගේම දැන් ශබ්ද දකින ශබ්ද ආස්වාද කරන්න කැමති වෙනවා. ඒ වගේම ගන්ධාරම්මන ආග්‍රහණය කරමින් ඒව ආස්වාද කරන්න කැමති වෙනවා. ඒ වගේම රසාරම්මන දකින්න ඒව ආස්වාද කරන්න කැමති වෙනවා. ඒ වගේම පොට්ටබ්බාරම්මන දකින්ට ඒ වගේම ඒව ආස්වාද කරන්ට කැමති වෙනවා. එහෙමනම් බලන්න යම් කිසි කෙනෙක් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචාරම්මන ධර්මයන් නැත්නම් ආරම්මන ධර්මයන් නැවත නැවත ආස්වාද කරනවා නම් ඒ වගේම නැවත නැවත ඒවා තුල හිත පිහිටුවා ගන්නවා නම් ඒ ලැබෙන සෑම පංචකාම වස්තු සියල්ලක්ම හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි සපයි ප්‍රේමනාපයි කියලා චන්ද රාගයෙන් බැඳෙනවා නම් ඒවා සියල්ල ප්‍රාර්ථනා කරනවා නම් අනේ මට මේ දේවල් ලැබෙන්න ඕනේ මේ මේ දකින් දකින් දේවල් කෙරෙහි තමන් මුර්ජා වෙනවා නම් ඒවා කෙරෙහි තෘෂ්ණාවෙන් ලෝලකමින් බලනවා නම් තමන් කැමැත්තෙන් බලනවා නම් මෙන්න මේවා කෙරෙහි දක්වන නැත්නම් මේ කාම වස්තු කෙරෙහි දක්වන ආසාව තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ එහෙනම් මෙතනදී අපි යෝගාවචරයේ හැටියට මේ Taman දකින්න රූපය රූපස්ස අස්පාදෝ රූපස්ස ආදීනවෝ රූපස්ස නිස්සරණ තම රූපයක් දකිනවා නම් මේ රූපේ ආස්වාදයේ තමයි සපයි සපයි කියලා ගන්නේ චන්දරාගේ ඒ වගේම රූපේ ආදීනව තමයි Taman මේ සපයි සපයි කියලා ගත්ත මේ රූපය ඒ කිසිම ආකාරයක Tamanට කැමති විදිහට පවත්වා ගන්න බෑ ඒ වගේම ඒ Tamanda මේ රූපය කෙරෙහි එක දිගට හිත පවත්වා ගන්න පුළුවන්කමක් නැහැ. මේ රූපය වෙනස් වෙනවා. ඒ වගේම රූපයෙන් Taman විනාශයටපත් කරන ආදීනව. ඒ වගේම ආදීනව දකින්නත් එක්කම මේ රූපය කෙරෙහි දක්වන ආසාව සම්පූර්ණ යටපත් කරලා ඒ නිස්සාරණය සොයා ගන්නවා. ඒ වගේම තමයි යම් ශබ්දයක් ගත්තාම ශබ්දයක තියෙන ආස්වාදයක්. ඒ වගේම ශබ්දයක තියෙන ආදීනවා. ඒ වගේම ශබ්දයක තියෙන නිස්සාරණයක්. ඒ වගේම දැන් අපි ගන්න මේ සසු අරමුණු ගත්තාම මේ සෑම අරමුණකම අරමුණකම තියෙන මේ ආස්වාද ගතිය සම්පූර්ණ යටපත් කරලා ආදීනව දැකලා නිස්සරණේ සොයා ගන්නවා නම් මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාරන්නේ. එහෙමනම් පැහැදිලි කරගන්නට ඕනේ තථාගතයන් වහන්සේ අපට දේශනා කොට වදාරනවා බුදු පියාණන් වහන්සේ වදාරන්නේ කාමච්ඡන්ද නීවරණය සම්පූර්ණම කාමච්ඡන්දේ කාමයේ ඇති වෙනවා නම් ඒ කාම වස්තුන් කෙරෙහි දක්වන ආශාවත් එක්ක ඒ සිතේ ඇතිවන මේ තෘෂ්ණා මිශ්‍රිත ලෝභ මිශ්‍රිත කාම මිශ්‍රිත සිතිවිලි පරම්පරාව තමයි අපි ක්ලේශ කාම කියලා කියන්නේ. එහෙම නැත්නම් ලෝභ චෛත්‍යකයට අපි කියනවා. ඒ වගේම රූපයන් දැකීමේ ආශාව, ශබ්දයන් ඇසීමේ ආශාව, ගන්ධයන් ගඳ සුවඳ විඳීමේ ආශාව, ඒ වගේම රස විඳීමේ ආසාව, ස්පර්ශ විඳීමේ ආසාව කියන ඒ වගේ සිතිවිලි પરම්පරාවන් විඳීමේ ආසාව කියන මේ සියලුම ආසාවන් තමයි මෙතනදී වස්තුකාම මේ ආසාවන් නිසා ඇතිවෙන ලෝභ සිත් પરම්පරාව තමයි මෙතනදී ක්ලේශකාමී කියන හඳුන්වන්නේ. එහෙමනම් මේ කාමච්ඡන්දය ගත්තාම කාම රාග, රූප රාග, අරූප රාග කියලා අපිට බෙදා ගන්න පුළුවන්. යම් තැනකදී මේ කාම ධාතුව ගැන තම කාමයේ ගැන කාම විතර්ක කිරීමක් කරනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්ඛවේ සුනිදාන උප්පාදිත කාම විතක්කෝ අනිදාන. මහණෙනි මේ කාම විතරකේ උපදින්න හේතුවක් ඇතුව මිස හේතුවක් නැතුව නෙමෙයි. එහෙමනම් තේරුම් ගන්න ඕනේ කෙසේ මොන හේතුවක් නිසාද මේ හේතුව පදනම් කරගෙනද මේ කාම විතරකේ උපදින්නේ ඒක මොන හේතුවක් නිසාද මේ කාමතරක ඇති වෙන්නේ? එහෙමනම් බලන්න දැන් යම් කිසි කෙනෙකුට මේ නානාවිද කාම වස්තු නැවත නැවත සිතනවනම් ඒ වගේම නැවත නැවත කල්පනා කරනවනම් ඒ තුලම තමන් ප්‍රාර්ථනා පිළිතුවාගෙන ඇලීමෙන් බැඳීමෙන් වාසය කරනවා නම් ඒ වාසය කරන්න කරන්න මොකද වෙන්නේ මේ කාම විතරකේ බලවත් වෙනවා මේ කාම විතරකේ තාම ශක්තිමත් වෙනවා මේ කාම ධාතුන් පටිච්ච උප්පජ්ජති කාම සංඥා. මේ කියන කාම ධාතුව නිසා මේ කාම කාමයේ හේතු කරගෙනම අපි හැම කෙනෙක් ගැනම කාම සංඥාව පහළ වෙනවා. දැන් බලන්න අර අපි යම් කිසි දෙයක් දැක්කාම ඒක කාම ධාතුවක් කියලා ඒක පරමාර්ථ දකින්නකොට අපිට සමහරක් වෙලා නිස්සාරණය පේන්න පුළුවන්. නමුත් මේක කාම ධාතුව කාමයක් විදිහටම අපි දකින්න වෙලාවේදී කාම සංඥාව අපිට උපදිනවා. මේ කාම සංඥාව භාවිතා කරමින් නිසා නැත්නම් කාම සංඥාවගේ උප්පත්ති නිසා තමයි කාම සංකල්පනා පහළ වෙන්නේ. දැන් බලන්න එහෙනම් මේ තමන් කාම සංඥාව පහළ වුන නිසා තමයි මේ තමන්ට කාම සංඥාව පහළ වුනේ. එතන කාම සංඥාව කියනකොට කාමයේ හඳුනා ගැනීම. මේ කාම සංඥාව නිසා තමයි කාම සංකල්පය කියන්නේ මේ කාමයන් ගැන තියෙන කල්පනාව නැත්නම් කාමයන් දක්වන කැමැත්ත. මේ කාම සංකල්පය නිසා තමයි කාම ඡන්දය අන්න බලන්න. මේ සංකල්පනා කරන්න කරන්න තමයි බලවත් කාම ඡන්දයක් මේ කාමයට කැමැත්තක් පහළ වෙන්නේ. මේ කාම ඡන්දම් පටිච්ච උප්පාද්‍යති කාම පරිලාහෝ. මේ කාම ඡන්දේ හේතු කරගෙන තමයි මේ කාමයේ ඇති වෙන මේ පෙරලීම නැත්තම් කාම පරිලාහ කාම දෙවිල්ල ඒ වගේම කාමයන් ඒ අසු අසුත්‍ති කර භාවය අපිට ලැබෙන්නේ මේ කියන කාම ඡන්දේ හේතු කරගෙන. ඒ වගේම මේ කාම දැවිල නිසා මොකද කරන්නේ? Taman තුල අන්න කාම සැප විඳීමේ කැමැත්තක් ඒ වගේම කාමසක සෙවීම පටන් ගන්නවා. දැන් උදාහරණ නැවත මතක් කරගන්නවා නම් අපිට දැන් අපි දැන් නිතර නිතර කාම විතරක ඇති කරගන්න ඇති කරගන්න මොකද වෙන්නේ? කාම ධාතු බලවත් වෙනවා. ඒකනේ කාම ධාතු නිසා තමයි කාම සංඥා බලවත් වෙන්නේ. කාම සංඥා බලවත් වෙනස කාම සංකල්පනාව තවත් බලවත් වෙනවා. කාම සංකල්පනා නිසා කාම සම්බන්ධීමේ කැමැත්ත පහළ වෙනවා. මේ කාම ඡන්දේ නිසා කාම දෙවිල්ල පහළ වෙනවා. කාම දෙවිල්ල නිසා කාම සැප විඳීමේට සොයන්න පටන් ගන්නවා. නැත්නම් කාම සැප දෙවීමේ සෙයින් පටන් ගන්නවා. දැන් බලන්න මෙහෙම තේරුම් ගන්නවා නම් මේ අපිට කාම විතරක පහළ වුණොත් තමයි මේ හැම දෙයක් නැති වෙන්නේ. කාම විතරක පහළ කරගන්න පහළ කරගන්නේ නැතිව යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් එහෙනම් කාම විතරක නැති නිසා කාම ධාතු කාම සංඥා ඒ වගේම කාම සංකල්ප කාම ඡන්ද කාම පරිලාහ කාම පරිේෂණ කියන මේ කිසිම දෙයක් උපදින්නේ නැහැ. එහෙනම් මේ කාම විතරකේ තමයි අපි සම්පූර්ණ යටපත් කර ගන්නට ඕනේ. මේ කාම ධාතුව තමයි සම්පූර්ණ අපි යටපත් කර ගන්නට ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපට වදාරන මේ කියන කාමයන්ගේ ස්වභාවය තේරුම් අරගෙන යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒකාන්තයේ මේ సంతානය නික්ලේශී సంతානයක් බවට පත් කරන්න පුළුවන් පත් කරගන්නත් පුළුවන්. එහෙනම් මේ කාමච්ඡන්දය ගැන අපි හිතනකොට අතීත උතුමන් වහන්සේලා පවා මේ කාම විතරක හේතු කරගෙන ශාසනය පිරිහුණු අවස්ථා තියෙනවා. ඒ වගේම කාම විතරක යටපත් කරගෙන ශාසනය සිත් අලවා වාසය කරපු අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් අපි ගන්නවා නම් මේ කාමච්ඡන්දය නැති කරගන්න නම් අපි අනිවාර්යෙන් නිස්සරණය පුරුදු කරන්න ඕනේ. නික්කම්මේ. ඒ කියන්නේ නික්මීම පුරුදු කරන්නට ඕනේ. මේ නික්කීම නික්මීම කියනවා නම් මේ සෑම දෙයකම නික්මලා ඒ නිස්සරණ ආධ්‍යාස පුරුදු කරගත්තා නම් ඒ නිස්සරණේ පුරුදු කරන්න පුරුදු කරන්න තමයි අපේ ළඟ මේ කාමච්ඡන්ද සම්පූර්ණයෙන්ම යටපත් වෙලා යටපත් වෙලා අපි නියම ප්‍රකෘති ස්වභාවයට පත්වන්නේ. දැන් බලන්න තව සතු සක්කුපාල ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ගැස් එක අඳ වුණානේ. මේ අඳ වීමත් එක්ක මොන්වහන්සේ මහා ඝන අනාන්තරෙ මැදින් පණීම වඩින්න බැරි නිසා තමන්ගේ ඥාති වෙන කෙනෙක් තාවකාලික පැවිදි වෙලා ගිය මේ චක්කුපාල මහ රහතන්ට වඩම්මගණේට. ඒ වඩම්මගණ මහා ඝන මැදින් එනකොට බොහොම ලස්සන කාන්තාවගේ මිහිරි කටහඬක් ඇහුණා. මේ කටහඬ ඇහෙනවත් එක්ක මේ తాවකාලික මහාන වෙච්ච තරුණයාට මේ කාන්තාව කෙරේ රාගසිතක් පහළ වුණා. නරක සිතක් පහළ වුණා. මොකද හේතුව දැන් සමෝත් මේ කාම විතරකෙන් හිත හිත ආව. හිතේ තාපු නිසාම කාම සංඥා පහළ වුණා. කාම කාම සංකල්පනා පහළ වුණා. කාමච්ඡන්දේ පහළ වුණා. අන්න කාම දැවිල්ල පටන් ගත්තා. මේ දැවිල්ල සංසිඳවා ගන්න බැරි කාමයේ සොයාගෙන ගියා. දැන් කාමයේ සොයාගෙන යන්න යනකොට මේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් වාද වෙන්න කියලා තමයි මේ ඇත්ත ගියේ. මහා ඝන වනාන්තරේ ගිහිල්ලා කාන්තාවත් එක්ක ඒ තමන් ඒ කාම තෘෂ්ණාව සංසිඳවගෙන නැවත එනකොට ඒ ස්වාමින් වහන්සේ අතවත් අල්ලන්න දුන්නේ නැහැ. අර බලන්න මේ කාමච්ඡන්දින කෙනෙක් ඇබ්බැහි වුණාම කාමච්ඡන්ද පිටිපස්සේ ගියපුවාම සිල්ලතුන් ගුණවතුන් වහන්සේලා අප්‍රිය කරන අමනාප වෙනවා. ඒ වගේම තමයි අපේ බුද්ධ කාලේ විතරක් නෙමෙයි මේ ලංකාද්වීපේ පවා මේ කාමච්ඡන්දයට වසී වෙලා වික්ෂු ජීවිත හානි කරගත්ත ඒ වගේම ධ්‍යාන තපලින් පිරිහෙච්ච උතුමන් වහන්සේ අනන්තවත් ඉන්නවා. ඒක නිසා මේ කාමච්ඡන්දය කියලා කියන්නේ බොහොම බරපතල දෙයක්. නමුත් මේ යෝගාවචරය ආධ්‍යාත්මික තව සංකාමෙහි කාමච්ඡන්දයක් උපදිනවා නම් මේ ලෝභ චේතනාවත් එක්ක දැන් මට කාමච්ඡන්දයක් ඉපදුනා ඉපදුනා ඉපදුනා කියලා නුවණින් දකිනවා නම් ඒ නුවණින් දකින්නම කුසල් සිතක්. එහෙනම් Tamanට පහළ වෙන මේ කාමසිතවිල්ලම කුසල්සිතින් දැකීම තමයි මෙතනදී ආධ්‍යාත්මික సంతානයෙන් කාමච්ඡන්දේ පහළ වුණා කියලා නෝනින් දකින්නවා කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි මේ කාමච්ඡන්දය කෙනෙකුට නැහැ කියලා කියන්නේ මර කාම මේ සංස්කෘතිකේ సంతානේ තුල මේ කාමච්ඡන්දේ පවතින්නේ යටපත් වෙලා නම් මේ කාමච්ඡන්ද යටපත් වෙන්නේ කුමක් නිසාද? දැන් බලන්න තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ නික්කම්මේ භාවිතා කරනකොට කාමච්ඡන්දේ සම්පූර්ණයෙන් යටපත් වෙනවා. එහෙනම් මේ නෙක්ඛම්මී හේතු කරගෙනයි මේ කාමච්ඡන්දේ සම්පූර්ණයෙන්ම යටපත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි නෙක්ඛම්මයත් එක්ක බැඳිච්ච ශ්‍රේෂ්ඨ ධර්මයක් පංචේන්ද්‍රිය ධර්මයක්. මේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන මේ පංච ඉන්ද්‍රිය ධර්මය හොඳට භාවිතා වෙනවා නම්, බහුලීකృత වෙනවා නම් මේ කාමච්ඡන්දය දුරු වෙනවා. කාමච්ඡන් සම්පූර්ණ දුරු කරගෙන ඒකාන්තේ මරණින් මත්තේ සුගත සංඛ්‍යාත ජීවිත ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් බලන්න මේ බ්‍රහ්ම ලෝක උප්පත්තියක් කරා හෝ කෙනෙක් පත් කරන්න පුළුවන් මේ කාමච්ඡන්ද යටපත් වෙනවා. මොකද හේතු කාමච්ඡන්දේ අපි මුලින් මතක් කරා කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා කියලා මේ කාම රාගය සම්පූර්ණයෙන් ප්‍රහේණ කරා නම් අනාගාමී තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාම රාග සම්පූර්ණයෙන් ප්‍රහේණ වෙන්නේ අනාගාමී මහන්සියට. එහෙනම් මේ කියන කාම රාගය සම්පූර්ණ නැති කරගන්න තමයි අපි දැන් මේ උත්සාහවත් වෙන්නේ දරාගන්නේ. නැත්තම් මේ මාර්ගය වඩන්නේ. එහෙමනම් යම් කිසි කෙනෙක් කුසල ධර්ම වඩනවා නම් මේ කුසාසිතේ බලය නිසාම කාමච්ඡන්ද යටපත් වෙනවා. ඒ වගේ මෛත්‍රී ශාවසිත වඩනවා නම් මෛත්‍රී ශාවසිත නිසාම කාමච්ඡන්ද යටපත් වෙනවා. එහෙමනම් අපි නුවණින් හැම වෙලේම සිහි නුවණින් යෝනිස මනසිකාරෙන් කල් ගෙවන්න ගෙවන්න මේ කාමච්ඡන්දය යටපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කාමච්ඡන්දය අනුප්පන්නස්සව කාමච්ඡන්ද සුප්පාතෝ හෝති සංසපජානාති. දැන් නූපන්නා වූ කාමච්ඡන්දය විපදීමක් වෙනවා නම් ඒ ඉපදීමක් වෙන්නේ කොහොමද? දකින් සෑම අරමුණක්ම සුබ නිමිති වශයෙන් පිළිගැනීම නිසා. ඒ කියන්නේ තත්ත අයෝන්සෝ මනසිකාර බහුලීක්ම බහුලීහාරෝ. ඒ කියන්නේ ඒ සුබ නිමිත්ත කෙරෙහි යම් කිසි කෙනෙක් අයෝන්සෝ මනසිකාරී දෙනවා නම් ඒ අයස මනසිකාරයේදීම හේතු කරගෙන තමයි නූපන්නව කාමච්ඡන්දයාගේ උපදීම සිද්ධ වෙන්නේ. එහෙනම් සුබ නිමිත්ත කියලා කියන්නේ දකින සෑම දෙයක්ම. දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශද මේ සෑම දෙයක්ම සුභාය සුභාය සුඛාය සුඛාය සපයි සපයි සාන්තයි සාන්තයි කියලා අපි මේ හැමදේම කැමැත්තක් දක්වනවා. මේ දකින මේ හැමදේම සුභ සුභ අරමුණකින් ගන්නවා. සප අරමුණකින් ගන්නවා. මේ සුභ අරමුණකින් අරගෙන මොකද කරන්නේ? ඒ අරමුණ කෙරෙහි අපි ඇලෙනවා. ඒ වගේ අරමුණ කියලා දැනෙනවා. එහෙමනම් බලන්න මේ නූපන්නා වූ කාමච්ඡන්ද ඉපදෙනවා මේ සුබ අරමුණ කෙරෙහි. ඒකෙන් තමයි කියන්නේ සත්ත අයෝනිසෝ මානසිකාර බහුලේ බහුලේ නැවත නැවත නැත්නම් ඒ සුබ නිමිත්ත කෙරෙහි සුබ නිමිත්ත නැවත නැවත මෙනෙහි කරනවා නම් ඒ තුළ අයෝනිසු මනසිකාරය පවත්ව ගන්නකොට තමයි මේ කාමච්ඡන්ද නීවරණය වැඩෙන්න පටන් ගන්න. එහෙනම් මේ කාමච්ඡන්ද නීවරණය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න තමන් ඒකේ ආධිනව දැක්කනේ. මේ ආධින වටහා ගත්තනම් මේ වැඩෙන කාමච්ඡන්ද නීවරණ අපි යටපත් කර ගන්නට ඕනේ. මේ කාමච්ඡන්ද ආදී නීවරණ අපි යටපත් කර ගන්නට ඕනේ. මේ කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් කර ගන්න නම් අටකතාවේ පැහැදිලි කර දෙනවා අපිට ච ධම්මා කාමච්ඡන්දක පහනාය සංවත්තන්ති. ඒ වගේම ධර්මතා හයක් තිබෙනවා මේ කාමච්ඡන්ද නීවරණයාගේ ප්‍රහාණය පිණිස. ඒ ධර්ම හය මොනවද කියලා නම් අසුබ නිමිත්තස්ස උග්ගහෝ යම් කිසි කෙනෙක් අසුබ භාවනාව හොඳට ඉගෙන ගන්නවා. ඒ කියන්නේ සවිඥානික අසුබ වෙන්න පුළුවන්, අවිඥානික අසුබ වෙන්න පුළුවන්. දැන් සවිඥානික අසුබ කියලා කියන්නේ තමන්ගේ මේ ශරීර කූඩුව. තමන්ගේ මේ ශරීර දිහා දැකලා මේ ශරීරයේ සකස් ධාතු වෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ පරමාර්ථ රූපයන් දකින්න පෙර මේ තමන්ගේ මේ රූපකයේ තිබෙන මේ සම්බන්ධතාවය ඒක උදාහරණයක් අපි ගත්තාම තමන්ගේ මේ රූපකය නාමකය ගත්තාම මේ රූපකය නාමකයත් එක්ක මේ කාමච්ඡන්ද ලොකු සම්බන්ධයක් තියෙනවා දැන් මේ රූපකය නාමකය කියන අදහස දැන් සවිඥානික අසුබයක් තුල තියෙන විඥානයත් එක්ක බැඳිලා අවිඥාන පසුබෑක් කියලා කියන්නේ විඥාණයෙන් බැහැර බැහැරව. එහෙනම් දැන් අපේ මේ ශරීර කූඩුව ගත්තාම මේ ශරීර කූඩුව කෙරෙහි අපි පුදුම ආසාවක් තියෙන මේ මම කියලා, මගේ කියලා, මගේ ජීවිතය කියලා බැඳීමක් තියෙනවා. ඒ වගේම අපි සිත් පරම්පරාවත් එක්ක බැඳීම සම්බන්ධයක් තියෙනවා. එහෙනම් බලන්න යම් කිසි කෙනෙක් තුළ මේ තමන්ගේ මේ ශරීරය, තමන්ගේ මේ රූපය තමන් දකින මේ ආධ්‍යාත්මික රූපයෙන් බාහිර රූප කෙරෙහි නා සුභයි සුභයි සුභයි කියලා සැපයි සැපයි කියලා අපි ගන්නකොට තමයි අර කාමච්ඡන්ද නීවරණය උපදින්නේ මොකද හේතුව ලැබෙන හැම අරමුණක්ම සුභයි කියලා ගන්න නිසා. එහෙමනම් මේ සුභ වශයෙන් ගන්නකොට වෙනවනම් මේ සුභ වශයෙන් ගත්ත අරමුණ අපි අසුභ වශයෙන් දකින්නකොට තමයි එපදුණු කාමච්ඡන්දේ ප්‍රහාණය වන්නේ. දැන් අසුභ වශයෙන් දකින්නේ කොහොමද? දැන් එහෙමනම් මේ ශරීරය සකස් වෙලා තිබෙන්නේ සත්තරාමදී මුතුමැණික් වල වටිනා සම්පත් වලින් නෙමෙයි නම් කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කොට ඇති මේ කොනප කොටාසෙන් දකිනවා. ඒ කියන්නේ එහෙමනම් තමන්ගේ මේ ශරීරය සකස් වෙලා තිබෙන්නේ කේසා ලෝම ආදී කොනප කොටාසයන්ගෙන්. මේ කොනප කොටාසයන්ගෙන් සකස් වෙච්ච ඇස් වලින්, කන් වලින්, නාස් වලින්, එවන් කටේ මුළු ශරීරේ මල මූත්‍රා මාර්ග වලින් අසූචි වැగిරෙන අසූචි නොනවත්වා වැగిරෙන මේ අසූචි කේන්ද්‍රස්ථානය කියලා දකිනවනම් ආස විකෘති වීමෙන් පරිහානියට පත්වන ආකාර නුවණින් දකිනවනම් ඒ විතරක් නෙමෙයි තමන්ගේ මේ ශරීර කෝඩුවේ තිබෙන මේ අභ්‍යන්තරයත් බාහිරත් කියන මේ දෙපැත්තම හොඳට අසුබ වශයෙන් දැකලා දැකලා දැකලා තේරුම් ගත්ත මේ යෝගාවචරය ඒ අසුබ වශයෙන් දකින මේ ශරීරයේම යම් දවසකද මිය පාඩලව ගියා නම් විඥානේ පහ වෙලා ගියා නම් මృత ශරීරය බවට පත් වුණා නම් ඒ මృత ශරීරය බවට පත් වෙච්ච මృత දේහය දිහා බලාගෙන නව සීවතික භාවනාව එහෙම නැත්නම් දස අසුබ භාවනාව වඩන්න පුළුවන් අර උද්දුමාතක විනීලක රුබ්බක ආදි වශයෙන් දේශනා කරන අර ඉදිමිල්ගිය ඒ වගේ නිල්වන් වීගිය සරව වැగిරෙන ඒ වගේ සත්තුන් විසින් කැලේ වෙන් කර කර ආහාර අනුභව කරන ආදී මේ ශරීර මුතු ශරීරය දිහා බලාගෙන අපට පුළුවන් ඒ අවිඥානික අසුභාවනා දියුණු කරගන්න. එහෙමනම් යම් කිසි කෙනෙක් අවිඥානික වශයෙන් තමන්ගේ මේ ශරීරය දිහා බලාගෙන ශරීරයේ සිලුකල දකින්නාසේන මෘත ශරීරය දිහා බලාගෙන මේක සිලුකල දකින්නවා නම් අන්න ඒක නිසා අපි කියනවා මේ මේ කියන අසුභ භාවනා ක්‍රම හොඳට ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගැනීම තමයි කාමච්ඡන්ද යටපත් කරන්න පුළුවන් එක මාර්ගයක්. අසුභ භාවනානුയോഗෝ යම් කිසි කෙනෙක් අසුභ භාවනාව යෙදෙනවා. නිතර නිතර යෙදෙනවා. මේ එහෙමනම් අර බලන් සතහාගත යන දේශනා කරනවා මේ අසුභ වශයෙන් යෝනිසෝ මනසිකාරය කරන අවස්ථාවේ තමයි මේ උපදින කාම කාමච්ඡන්දයාගේ ළඟපත් වීම එනකට ප්‍රහාණය වීම නූපන්නව කාමච්ඡන්දයාගේ නූපදවා ගැනීම ආදී ආනිසංස සමුදායක් දේශනා කරනවා. එහෙමනම් බලන්න පැහැදිලි වෙනවා අපට මේ කාමච්ඡන්ද යටපත් කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි අසුභ භාවනා කළ යුතු වෙනවා. අසුභ භාවනා ඉගෙන ගැනීම කාමච්ඡන්ද යටපත් වෙනවා. නමුත් මේ ඉගෙනගත්ත ඒ න්‍යායම නැවත නැවත ප්‍රගුණ කිරීම නිසා භාවනාවේ වඩනකොට තමයි අපට මේ කාමච්ඡන්ද නීවරණය අපට දැන් යටපත් වෙන ප්‍රහාණ වෙන ආකාරයේ වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් තේරුම් ගන්නට ඕනේ අපි මේ කාමච්ඡන්දය ප්‍රහාණය කරගන්න අසුභ භාවනා ඉගෙන ගන්නවා තේම අසුභ භාවනා යෙදෙන්න ඕනේ. ඊළඟට පැහැදිලි කරන්නේ ඉන්ද්‍රියස ගුත්තද්වාරතා. තමන්ගේ මේ ඇස කර නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ රූප ඉන්ද්‍රිය ධර්මයන්ගේ සංවර සීලිතය. එහෙමනම් යම් කිසි කෙනෙක් තමන්ගේ ඇස සංවර කරගන්නවා කන නාස ආදී සීල අරමුණු සංවර කරගෙන කටයුතු කරන අවස්ථාවේදී තමන්ට ඒ සංවරත්වයේ මත සංහිඳියාව මතම අන්න දැන් බලන්න කාමච්ඡන්දාවේ නීවරණ උපදින්නේ නැහැ. සහාන වෙලා යනවා. ඉපදලා තිබුණොත් එයත් සහානය වෙනවා. එහෙමනම් මෙතනදී මේ ඉන්ද්‍රිය සංවරය බොහොම වැදගත් වෙනවා කාමච්ඡන්ද නීවරණය යටපත් කරගන්නට. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙන්නේ නැත්නම් අට කතාව විග්‍රහ කරන්නේ ජාගරියාන යෝගෝ නිදිවරාගෙන ප්‍රතිපත්ති පූර්ණේ කිරීමත් එක්ක අපිට තියෙන ශ්‍රේෂ්ඨ ගුණයක් තමයි ඉන්ද්‍රිය ඉන්ද්‍රියක ගුත්තාද්වාරයක් එක්ක බැඳිච්ච ශ්‍රේෂ්ඨ ගුණය තමයි බෝධිනේ මත්සන්විතාවය. හතරවෙනි කාරණාව జాగරියාණු යෝගෙ නෙමෙයි බෝධිනේ මත්සන්විතාවය. ඒකට පමණ දැන ආහාරයට ගැනීම. එහෙමනම් තමන් දන්නවනම් තමන්ගේ මේ ආහාර සීමාව. ඒ කියන්නේ තමන් දවසකට ගත යුතු ආහාර වේල, ආහාර ගත යුතු ප්‍රමාණය ගැන හොඳ වැටහීමක් අවබෝධයක් තියෙනවනම් ඒ අධික ලෙස ආහාර නොගැනීම නිසා සීමාව ඉක්ම ආහාර නොගැනීමෙන් තමන්ගේ කාමච්ඡන්ද ආදී මේ කාමච්ඡන්දය විශේෂයෙන් තෙලීමක් තියෙන තෙලියු නැති වෙනවා. එහෙමනම් මේ ආහාර ගැනීම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අර චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදතම් පිවේ අලම්පාසු විහාරාය පහිතත්තස්ස බික්කුණෝ. ඒකෙන් තමන්ගේ කුස පෙරෙන්ට බත් කටවල හතරක් පහක් තීද්දී ආහාර ගන්න එක නවත්තලා ඒ ආහාර ගැනීමෙන් අපි වැළකීලා ඒ වෙනුවෙන් උදකම් පිවේ ජලය පානය කරනවා. එහෙමනම් බලන්න යම් කිසි කෙනෙක් මේ කාමච්ඡන්ද යටපත් කරගන්න ඕන නම් මොකද කළ යුත්තේ වන්නේ? ඒ අනිවාර්යයෙන්ම අපි එහෙනම් පමණ දැන ආහාරයට ගැනීම වැදගත් වෙනවා. සීමාව ඉක්මවා ගන්න ආහාර වලින් තමන්ගේ මේ අධික කාම තෘප්තිය, කාම සිතුවිලි, කාම විතරක පහල කරමින් සමාජ ලොකු හානියක් ගෙන දෙන්න පුළුවන් ජීවිතයට. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙන්නේ පමණ දෙන ආහාර ගැනීමත් කාමච්ඡන්ද යටපත් කරගන්න හේතුවක්. එතන කල්යාණ මිත්‍රතා මේ කාමච්ඡන්ද නීවරණ යටපත් කරගත්ත කාමච්ඡන්ද නීවරණ යටපත් කරන ඒ සිල්ලතුන් ගුණවතුන් වහන්සේලා අපි අසුරු කරනවා නම් භජනය කරනවා නම් පරිපාසනය කරනවා නම් අර කාමච්ඡන්ද නීවරණය හොඳට යටපත් වෙනවා. දැන් බලන්න උදාහරණයක් අපි ගත්තාම කාමය වැඩෙන කාමාරමුණු ඇති කරන පුද්ගලක ඇසුරු කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් රාත්‍රියේ සමාජ ශාලා ඒ වගේම ඔය නානාවිද විලාසිත ඇඳුම් සමග ඒ ඉන්න අවස්ථාවල ඒ වගේ තැන්වල ගැවසෙනකොට අර අපිට මොකද වෙන්නේ? ඒවා දැකීමෙමුත් සහ එනද ඒවා එපා කියලා නැත්නම් ඒ වගේ ආදීනෝ පෙන්වා දෙන කල්යාණ මිත්‍රයෙක් නැති දැන තමන් තනියුනොත් එහෙම ඒ වගේ අරමුණු වලට තමන් කාමයෙන් පෙළෙන්න පුළුවන් පීඩාවටපත් වෙන්න පුළුවන් ඒක නිසා තමයි තථාගතයන් වහන්සේගේ දේශනාවරණ අටකතාවේ පැහැදිලි වන්නේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය බොහොම වැදගත් වෙනවා ඒ කියන්නේ දැන් ඒක කාමච්ඡන්දේ දුරු කරපු කල්යාණ මිත්‍රෙක් හොයාගන්න ඕනේ එහෙම නැත්නම් කාමච්ඡන්දේ දුරු කරන මාර්ගයට පිළිපන්න කල්යාණ මිත්‍රන් වහන්සේනම මුණ ගැහෙන්නට ඕනේ. එහෙනම් මේ කියන සම්පාල දුක් කරගෙන අපට පුළුවන්කම ලැබෙනවා අපේ මේ කාමච්ඡන්ද පිටකේ හොරක් කළා අපේ තරුණ වයසේ පිරිමි ළමයි එකතු වුනහම ඒ අයගේ තියෙන භාෂා විලාසයක්. එයින් ඒ වගේ භාෂා විලාස ඇති තැන් වලට අපි යනවනම් අපි ඒ වගේ තැන් වල කියලා හැදිරෙනවනම් කටයුතු කරනවා නම් මොකද වෙන්නේ? අපේ ළඟත් මේ කියන කාමච්ඡන්දේ ඇති ඇති වෙන්න පටන් ගන්නවා. උස්සන්න පටන් ගන්නවා. ඒකත් අනිවාර්යයෙන් කාමච්ඡන්දය ප්‍රහාණය කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කාමයේ සම්බන්ධයෙන් කිසිම දෙයක් අපි කතා නොකළ යුතු වෙනවා. එහෙමනම් අපි අනිවාර්යෙන් කතා කළ යුතු වන්නේ සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන විමුක්තිය ගැන මුක්ති ඥාන දර්ශනය ගැන ඒ විතරක් නෙමේ අපි අනිවාර්යයෙන්ම ගැඹුරින් මේ ගැඹුරු විදර්ශනා ක්‍රම ගැන අපි කතා කරනවා නම් මේ සාසනික වශයෙන් දිනු කරගත්ත භාවනා සිතින් අපි කතා කරනවා නම් සම්බන්ධ වෙනවා නම් ඒ හේතු කරගෙනම අපට මේ කාමච්ඡන්ද නීවරණය යටපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් බලන්න මේ කාමච්ඡන්ද නීවරණ යටපත් කරගත යුතු අංග හයක් පැහැදිලි වෙනවා. අසුභ භාවනාව ඉගෙන ගැනීම ඒක ඉන්ද්‍රිය බද්ධ හෝ අනින්ද්‍රිය බද්ධ ඒ වගේම අසුභ භාවනාවේ යෙදීම නැත් පිළිකුල් භාවනාවේ යෙදීම ඒ වගේම තමන් තුළ ඉන්ද්‍රිය සංවර ඇති කර ගැනීම පමණ දෙන ආහාරයට ගැනීම ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබීම සහ මේ කාමස්තන්‍ය යටපත් කරන එද ගැළපෙන සුදුසු සප්පාය කතා බහ පියදීම මෙන්න මේවා හේතු කරගෙන තමයි එහෙමනම් අපේ ළඟ මේ කාමච්ඡන්දය සම්පූර්ණයෙන්ම යටපත් වෙන උපන්නස කාමච්ඡන්දස පහානං හෝති. උපන්නව මේ කාමච්ඡන්දයාගේ ප්‍රහාණයක් වෙනවා කියලා නුවණින් දකින්නේ මෙන්න මේ කරුණු කාරණා මත. ඊළඟට පැහැදිලි කර දෙනවා යථාච පහිනස කාමච්ඡන්දස මේ ප්‍රහීන වූ කාමච්ඡන්දයාගේ ආයතින් අනුපාදු නැවත උත්පත්තියක් නැද්ද? සංසපජානත් ඒද දකින්න. එහෙමනම් මෙතන කියන්නේ කාම රාග, රූප රාග, අරූප රාග වලට වෙන් කරගත්තනේ මේ කාමය, ලෝභය. මේ කාම රාග කියන මේ ලෝභ සිතිවිල්ල ඒක කාම රාගයේ මේ ලෝභය අනාගාමී මාර්ගඥානි සම්පූර්ණ ඡේදනය වෙනවා. ඒ අනාගාමී මාර්ගඥානි ඡේදනය වුණාම නැවත උත්පත්තියක් නැවත හට ගැනීමක් නැති වෙනවා. ඒ වගේම මේ කාමච්ඡන්ද රෝගේ කාම තෘෂ්ණාවනේ ඒ වගේ රූප තෘෂ්ණාව ගත්තාම අරිහත් මාර්ගඥාන සම්පූර්ණ ඉස්ව වෙනවා. නැත්තම් සම්පූර්ණ නිදහස් වෙනවා. ඒ වගේම අරූප රාගය ගත්තාම අරූප ධ්‍යාන නැත්තම් අරිහත් මාර්ගඥානයෙන් තමන් නිවන් අවබෝධ කරගන්නකොට ප්‍රහීන වෙනවා. එහෙනම් තේරුම් ගන්නට ඕනේ අපි නිරන්තරයෙන්ම අපේ సంతාන තුල මේ කාමච්ඡන්ද නීවරණයක් තියනවාද කියලා තමන්ට දකින්න පුළුවන් නම් ඒ වගේම ඒ ඇතුළත නීවරණේ කුසල්සිත යටපත් වුණා. ඒ ධ්‍යාන භාවනා යටපත් වුණා. ඒක නෙක්ඛම් යටපත් වෙනා කියලා Tamanda දකින්න පුළුවන් නම් ඒ වගේම නූපන්නා වූ කාමච්ඡන්දය හත ගන්න නැවත නැවත හත ගන්නවා නම් ඔය දකින් දකින් සෑම අරමුණක්ම සුභ වශයෙන් යහපත් වශයෙන් සුභ සංඥාව නිමිති සංඥාවෙන් ගැනීම නිසා ඒ වගේම ඒ ඒ පුදුන කාමච්ඡන්දය ප්‍රහාණයක් වෙනවද ඒ ඉදිරිපත් කරපු කරුණු කාරණාවට අනුව ඒ වගේම මේ ප්‍රහීන වූ කාමච්ඡන්දයාගේ නැවත උත්පත්තියක් නැවත හට ගැනීමක් නැද්ද? එහෙමනම් ඒ අනාගාමී මාර්ග අරිහත් මාර්ගින් අවස්ථාවන්දී මේ සිද්ධ වෙන කාමච්ඡන්ද ප්‍රහාණය තමයි අපි තේරුම් ගන්නට ඕනේ. එහෙමනම් තථාගතයන් වහන්සේ මෙතනදී මේ කාමච්ඡන්දය යටපත් කරගන්න නම් අනිවාර්යයෙන්ම ඉන්ද්‍රිය භාවනාව කළ යුතු වෙනවා. මේ කාමච්ඡන්දය යටපත් කරගන්න ඉන්ද්‍රිය භාවනාව දියුණු කරගන්නට යෝගාවචරය. ඉන්ද්‍රිය භාවනාවගේ පංචේන්ද්‍රියානම් භාවිතාත්තා බහුලීකතත්තා පංචේන්ද්‍රිය ධර්මයන්ගේ භාවිතා කිරීම නිසා බහුලීකృత කිරීම නිසා කාමයේසු කාමච්ඡන්ද විරාජෙත්වා මේ කාමයන්හි පිහිටි කාමච්ඡන්ද සම්පූර්ණයෙන් දුරු කර ගන්න පුළුවන්කම ලැබෙනවා එහෙමනම් මෙතනදී අපි ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් හොඳට දකින්නට ඕනේ මේ කාමච්ඡන්ද යටපත් කරන සිතින් මේ කාමච්ඡන්දය ප්‍රහාණය කරන සිතින් මේ කියන ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙනවා නම් ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙනවා නම් අන්න එතන තමයි වැඩගත් වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම ප්‍රගුණ කිරීම තමයි මේ කාමච්ඡන්දයාගේ ප්‍රහාණය. ඒ වගේම ඒකාන්ත කාමච්ඡන්ද යටපත් කරගෙන අපි යනවනම් කාමච්ඡන්ද යටපත් වෙනවා නම් සම්පූර්ණයෙන්ම සුගත ජීවිත ලැබෙනවා. ඒ වගේම බ්‍රහ්ම ලෝක උප්පත්තිය කරා හෝ අපිට ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් මේක පැහැදිලි වෙන්නේ කාම රාගය සම්පූර්ණ ප්‍රහේන අනාගාමී වෙනවා. ඒ අනාගාමී භාවයෙන් පංචුද්ධාවාසයට ගිහිල්ලා පවා ඉතින් අරිහත් මාර්ගඵල ලැබලා නිවන් අවබෝධ කරගන්නත් පුළුවන්කම ලැබෙනවා කියන එකයි. එහෙමනම් නැවත නැවතත් අපි කරුණු කාරණා සිහි කරනවා නෙමෙයි මේ ගැන හොඳින් වැටහීමක් ඇති කරගෙන අවබෝධයක් ඇති කරගෙන කාමච්ඡන්දයෙන් වස්තුකාමයේ සහ වස්තුකාමෙන් සරණ ක්ලේශකාමෙන් දැක හඳුනගෙන තේරුම් අරගෙන මේ සියල්ලක්ම යටපත් කර ගන්නට මේ සියල්ල තදංග වශයෙන් හෝ විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නට සියලු දෙනාටම සියලු ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා වීරිය ලැබේවා සති සමාධි ඥාන වැඩේවා විශේෂයෙන් මේ කාමච්ඡන්ද නීවරණය කුසාසිතේ ඒ ධ්‍යාන කුසාසිතින් වඩන්න වඩන කාම කාමයේ ආදීන දකින්න දකින්ද සදාංග වශයෙන් ප්‍රහාණය වෙනවා විදර්ශනාවේදී ඒ විදර්ශනා සමාධි ශක්තිමත් වෙන භක්තිමත් වෙන්න මේ කාමච්ඡන්ද නීවරණේ සම්පූර්ණයෙන් ඡේදනයේ පවතිනවා ඒ වගේ යම් කිසි කෙනෙක් ධ්‍යාන සුවේකටපත් වෙනවා නම් ඒ ධ්‍යාන සුවේකනම තෘප්තිමත් වීම නැත්නම් ධ්‍යාන සුවේකනම සිතලව වාසය කිරීම නිසාම අන කාමච්ඡන්දය එය සම්පූර්ණ යටපත් කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා මේ කාමච්ඡන්දය සම්පූර්ණයෙන්ම විකම්මනෝසෙන් බොහෝ කාලය යටපත් කරගෙන පුරුදු කරගත්ත මේ සිත නිසා තමයි ඒ අරිහත් මාර්ගඥාන පලඥාන වලදී ඒ වගේම සෝවාන් මාර්ගඵල පිළිවෙලින් ක්‍රමක්‍රමෙන් අනුපිළිවෙලින් මේ මාර්ගයන් තුළින් නැත්නම් සෝවාන් ආදී මාර්ග ප්‍රඥාව තුළින් ක්ලේශයන්ගේ ප්‍රහාණය සිද්ධ වන ආකාරය පැහැදිලි කර තිබෙනවා. එහෙමනම් අපි නුවණින් තේරුම් ගනිමු වටහා ගනිමු මේ කියන කාමච්ඡන්ද නීවරණය කාමච්ඡන්දයක් ඇති ලෝභසිතක් හැටියට තමන්ගේ సంతාන තුල රූපාරම්මණයක් නිසා හෝ ගන්ධාරම්මණයක් නිසා හෝ රසාරම රසාරම්මණය නිසා හෝ පොට්ටබ්බාරම්මණය නිසා හෝ ධම්මාරම්මණය නිසා ඇති වෙනවා නම් ඒ ඇති වෙන ඒ ඇති වෙන ස්වභාවය නුවණින් දැකලා මේ කියන සියල්ලක්ම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා ඒ සියල්ලක්ම විදර්ශනාවට නංවා ගන්නවා නම් ඒ විදර්ශනා ශක්තියම තමයි අපි සමදනාට නිවිද කාමච්ඡන්ද නීවරණ ප්‍රහාණය කිරීමේ විදර්ශනාවට පිළිපන්න යෝගාවචරයේ තුල ඇති කරගත යුතු ධර්ම ශක්තියක් තමයි මේ දේශනාව තුළ ඉගැන්වුවේ. එහෙමනම් අප විසින් මේ රැස් කරගත්ත සියලු කුසල ශක්තිය අපි සියලු දෙනාටම මේ කාමච්ඡන්ද නීවරණය යටපත් කරගෙන ප්‍රහාණය කරගෙන නැවත නූපදින සත්‍යයටපත් කරගෙන සෝවාන් මාර්ගඵල, සතරදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල පිළිවෙලින් අරිහත් මඟඵල අවබෝධයෙන් අමා මහ නිවන් අවබෝධය දක්වාම මේ සිළු පුණ්‍ය ශක්තිය ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා වේවා කියන මේ මෛත්‍රී ආශිර්වාදේ අදට නියමිත දේශනා මා මෙතන સમાප්ත කරනවා සම්දනාතම තෙරුවන් සරණයි දීර්ඝාෂිත වේවා සාදු සාදු සාදු බලන්න සප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ බොහොම සවිස්තර වාසිතේ සාමච්ඡන්ද නිවර්ණය ඒ ධම්මාන් ප්‍රශ්නාගත යෝවාන්සේ අපිට ගෙනහැර දැක්කුවා. මම ඊටමත්ම කාරණිකව ඉල්ලා සිටිනවා කල්යාණ මිත්‍රයන්ගේ වැඩි කල් නොයවා ස්වාමීන් වහන්සේගෙන් තවදුරටත් පැහැදිලි කර ගැනීමට කරනක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ත්වන් සරණයි. තෙරුවන් සරණයි මම භාවනා පන්තියේ ඉන්න ගමන් මේ දේශනාවට අද සම්බන්ධ වුණේ. ඉතින් මට විනාඩි 5ක් වගේ පොඩි සුළු වෙලාවක් මට වෙන් කරන්න පුළුවන් ඒ බව කාර්මික වන්නේ. හොඳයි තේරුම් ගන්නයි. ඔව් කල්‍යාණ මිත්‍රයන් ඒකත් හිතේ තියාගෙන ප්‍රශ්න හෝ අදහස් වලින් යොමු වෙන්න තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ගෙන් අවසරයි ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ මේ ඔබ වහන්සේ ඊටම වැදගත් දේශනයක් අප ඉදිරියේ ලැබුවා ඔබ වහන්සේට ගොඩාක් පිං ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන ආකාරයට මාර්ගඵල නිවන් අවබෝධය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ඉතින්වත් ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ දැන් මේ සාමාන්‍ය දිනදා ජීවිතයේදී මේ කාමච්ඡන්දය එනකොට මේ කාමච්ඡන්දයක් ආවාය කියන සිහියක් තිබිය යුතුයි වගේ කියන අදහසක් මට තියෙනවා. අපිට ප්‍රධාන වශයෙන් මේ සිහිය නැති වෙච්ච එක තමයි මේ මූලිකම කරුණ වගේ කියන අදහසක් තියෙන්නේ මේක නත් පුඩා විස්තරයක් කරනවා නම් පැහැදිලි කිරීමක් ඔබ වහන්සේට ගොඩාක් තෙරුවන් සරණයි මහත්තයා දැන් කාමච්ඡන්දයක් පැමිණෙන වෙලාවට සිහිය නැහැ. ආ අපි ඒකනේ අන්ධකරණය අචක්කු කර්මය, අඥාන කර්මය. ඒ කියන්නේ අපි අන්ධයෝ වෙනවා, ඇස් නැති පුද්ගල වෙන අඥාන පුද්ගලෙ බවට පත් වෙන කාමච්ඡන්දය ආශ්‍රේලාවට. එහෙනම් කාමච්ඡන්දයක් ආවා කියලා අපි දැනගන්නේ ප්‍රඥාවෙන්. අන්න ඒ වෙලාවේ අන්න ඇස විවෘතන ප්‍රඥා ඇස විවෘත වුණා. ඒ වගේම නුවණ අවදීන් පිහිටියා. එහෙමනම් අර කාමච්ඡන්දයක් පහළ වුණා කියලා Taman දකිනවා දැකීම තමයි මෙතන අවබෝධය දැකීම තමයි මෙතන කුසල්සිත කියලා කියන්නේ. එහෙමනම් මෙතන කෙනෙක් අඛණ්ඩ යෝනිසෝ මනසිකාරයෙන් එනකොට අපේ හිත පිට යන්නේ නැහැ කාමච්ඡන්ද අරමුණට යන්නේ නැහැ කුසල ආරම්මණයෙන් තියාගන්න පුළුවන්. ඒක නිසා මේ කාමච්ඡන්දේ කියන එකේ ස්වභාවය අපි අපි අන්ධකර ස්වභාවයක් නිසා කාමච්ඡන්දේ යටපත් කරගන්න නම් අපි අඛණ්ඩ සිහිනුවන පවත්වා ගත යුතු වෙනවා. බොහොම පිං සුන්දර සාමනාද. ආර්ථික ප්‍රශ්නයකට අවස්ථාවක් තියෙනවා. දරුවන් සම්මා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ මේ කාමච්ඡන්දේ ආපු වෙලාවට අපිට කර්මපත්‍රයක් හැදෙනවා ස්වාමීන් වහන්සේ ඒ වගේම ඒක මෙනෙහි කළා අපි භාවනාවට යොමු කරනකොට ඒ කර්මපත්‍රේ නැතිවිලා යනවා ස්වාමීන් වහන්සේ කවදා හරි දවසක ඒක පරිසම්දිනවාද ඒ කාමච්ඡන්දේ ආපු කර්මපත්‍රේ මේ භාවනාවට යොමු කරුවන් පස්සේ වුණ දරුවන් සම්මා දැන් කාමරාගය කියන එක ඇවිදී කාය කර්මයකින්ද වචී කර්මයකින්ද මනෝ කර්මයකින්ද මේ සිද්ධ වෙන්නේ කියලා අපි දැන් බලන්නට ඕනේ. දැන් උදාහරණයක් අපි ගමු අනුසද්ද වස්තුවකට අපි ආසා කරනවා. ආසා කිරීමම ලෝභ සිතිවිල්ල. නමුත් ඒදී මට වේවා මට වේවා මට වේවා මට වේවා කිය කිය අපි දැඩි ප්‍රාර්ථනාවෙන් දැඩි බලාපොරොත්තුෙන් කටයුතු කිරීමම කර්මපතය. අන්න සිටි කර්මපතයක් වෙන හැටි. නමුත් දැන් තමට කාමසිතවිල්ලක් පහළ වෙලා මේක ආස්වාද කරන්න ඕන හිත පහළ වුණාට කර්මයක් ඒක ආස්වාද කරනකොට තමයි ඒ කර්මයේ අපි හිතමු දැන් උදාහරණයක් අරගෙන තමන් කැමති මලක් තියෙනවා වස්තුවක් තියෙනවා මේ වස්තුව අනේ මටම ගන්න තියෙන හොඳයි කියලා තමන් ඒ හිත පහළ වීම කර්මයක් නමුත් ඒතන ගිහිල්ලා ඒකේ කැමැත්තෙන් මේ මල රැගෙන පැමිණීම කර්මපතයක් ඒක නිසා අපි තේරුම් ගන්නට ඕනේ අර චේතනාව පහළ වීමම එකපාරටම කර්මයක් වෙන්නේ නැහැ. ඒ චේතනාව පහළ වෙලා ඒදී ක්‍රියාත්මක කරනකොට තමයි කර්මපතයක් වෙන්නේ. ඒ කර්මපතයක් බවට පත් වෙනපත් ඒ කර්මපතය බවට පත් වීම බලවත් කුසල් කිරීමේ යටපත් කිරීමක් ප්‍රහාණය කර ගැනීමක් කරගෙන අපහසු වෙනවා. නමුත් අපිට යම් තාක් දුරට දුබල කරන්න පුළුවන්. කියන්නේ බලය අඩු කරන්න පුළුවන්. නමුත් සම්පූර්ණ ප්‍රහාණය කිරීමට පුළුවන් කමක් නැහැ. නමුත් අර කර්මය, කාමච්ඡන්ද කර්මයක් විදිහට පහළ වුණා නම් ඒක අපට බොහෝ දුර යටපත් කරන්නත් පුළුවන්, ප්‍රහාණය කරන්නත් පුළුවන් බලවත් කුසල් සමග. සාදු සාදු අපතේ සාදු. දැන් මම හිතන්නේ ස්වාමීන් වහන්සේගේ කාලය සැලකලා බලලා අපිට සාකච්ඡාව මෙතන නිමා කරන්න පුළුවන්. වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේට තිය අනුග්‍රහය වෙන්නේ අපේ හෘදයාංගම පුණ්‍යානුමෝදනා කරන ස්වාමීන් වහන්සේ එහෙමනම් ඔබ වහන්සේ අද දිනත් අපිට සම්බන්ධ වෙලා ඉතාමත්ම අගනා ධර්ම කරුණු ඉදිරිපත් කරා අපි කාටත් මේ ධර්ම මාර්ග කියන කාටත් බොහෝ සෙයින් උපකාරී වෙන දෙයක් විශේෂයෙන්ම කාම ඡන්දේ කියන එක නිසා අපේ සිත් කොච්චර විසිරී යනවද කියන එක අපි දන්නවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ සවන සිසිලස වෙනේ ඔබ වහන්සේගේ දෙපා නමද අපි පුණ්‍ය අනුමෝදනා කරන ස්වාමීන් වහන්සේ වගේම ඔබ වහන්සේගේ උපාධ්‍යන් වහන්සේ වන ආයත ස්වාමීන් වහන්සේට මහවහා සොයල දේවා කියලා ඒ ශල්්‍ය කර්මයෙන් සොයල දේවා කියලා අපි ප්‍රාර්ථනා කරන සම්මාස එන ඔබ වහන්සේට යොමු වෙනවා. පෙරවන් සම්මය සම්බන්ධනාතම ඉතින් අද දවසේදීත් අපට මේ කාමච්ඡන්ද නීවරණ සම්බන්ධයෙන් කෙටියෙන් නම් අනුශාසනාවක් කරන්න ලැබීමෙන් සතුටු වෙනවා. ඉතින් ඒ තුළින් කෙනෙක් ධර්ම සත්‍යතාවත් ධර්ම අවබෝධයක් ලබා ගත්තා නම් අපේ හැමෝටම පිං. ඉතින් ඒක නිසා මේ ඇති කරගත් සියලු කුසල ශක්ති පුණ්‍ය සම්භාරය අපට අපගේ උපාධ්‍යයන් වහන්සේලාට ආචාර්යන් වහන්සේලාට නිරෝගී සම්පත් දීර්ඝායස පිණිස ඒ වගේම ශ්‍රාවක පින්වතුන්ට ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් කර ගැනීම පිණිස සුවසේ නිවන් මඟ පාරමී පුරාතකෝ බෝධි වලින් අමා මහ නිවනේ සැනසීම දක්වා මේ සියලු පුණ්‍ය ශක්තිය ඒකාන්තෙන් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා සමදනාටම තෙරුවන් සරණයි ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිච්ඡතු